මීගලෑව පොතාන සියඹලෑව ශ්‍රී සබෝධි ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද රාජාංගනී සුමනසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමු කොට පාද නමස්කාරාභි වන්දනාවෙන් යුක්තව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 විපාකම් පතිසේවති සාතු සාතු සාතු ඉන්වත්නි මම මාතුකා කළ ගාථාව සඳහන් වෙන්නේ බෞද්ධයාගේ අත්පොතේ ධම්මපදේ අපේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලේ බිම්බිසාර මහරජතුමා තමයි මේ රජගහ නුවර රජකම් කළේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ බණ අහලා ධර්ම අවබෝධය ඇති කරගත්ත සෝතාපන්න භාවයට පත්වෙච්ච රජ කෙනෙක් තමයි බිම්බිසාර මහරජතුමා කියලා කියන්නේ. මේ බිම්බිසාර මහරජතුමාගේ මාලිගාවට මල් ගේන කෙනෙක් ඉන්නේ. එයාගේ නම සුමන. හැමදාම මෙයා රාජමාලිගාවට මල් අරන් එන්න ඕනේ. දෑසමන් මල් නැලි අටක් අරන් එන්න ඕනේ. එයාට ඒවට රංකහවණු අටක් හම්බ වෙනවා. ඉතින් පින්වතුනි හැමදාම මෙයා මොකද කරන්නේ? බිම්බිසාර මහරජතුමාගේ මාලිගාවට මල් අරන් එනවා. දවසක් මෙයා මල් කඩ පරි තියාගෙන ඉනකොට පාරට එනකොට දකින්නේ මහා පුදුම ආස්තරයක් තුන් ලෝකාග ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ඒ ගමක පින්න පාත වැඩිනවා. කොයිතරම් ලස්සනක් කියනද බලන්නකෝ අපේ පින්නතුනොත් පින්න පාතේ වඩින ස්වාමින් වහන්සේලා කීප නමක් එක දිගට වඩිනකොට මොනතරම් ලස්සනයිද කියලා. අපිට උනත් ඇස් දෙක ඉවතකට ගන්න හිතෙන්නේ නැහැ. සමහර දේවල් කියනවා පින්නතුනේ අපි බලන්න කැමති නැති දේවල්. ඇස් දෙකෙන් ඒ දිහා පැත්තටවත් හරවන්න හරවන්න කැමති නැහැ. හැබැයි මේ දිහා බලනකොට අපිට ඒ දැක්කෙන්න අපි නිකම්ම සංගල වෙලා සමහර වෙලාවට අපි දන්නේ නැහැ අපි අත් දෙක එකතු වෙන සාදු කියවෙනවා. ඒ වගේ දේවල් දකින්නකොට තියෙනවා. ඒ ශ්‍රද්ධාවත් එක්ක. ඒ වගේ සුමන මාලාකාරයක පින්තුනේ බුදු පාමුක් මහා සංඝ රත්නයේ වඩිනකොට පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පින්තුනේ ශ්‍රවණක් ඝන බුදුරැස් පිහිදවමින් වැඩලා තියෙනවා. නීල පීත ලෝහිත ඕදාත මාන්දේශ්වර ප්‍රභාස්වර කියන බුද්ධ රශ්මි නාලාවක් විහිදෙමින් බුදුරජාණන් වහන්සේ මේ වඩින දිහා සුමන මාලාකාරය දකින්නකොට හිතුණා අනේ මම බොහොම දුප්පත් මිනිස්සෙක් මම මොනවද මේ ලෞතරා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ එයාට මතක් වෙනවා මම අරගෙන යන මේ මල් ටික පූජා කරන්න ඕනේ බුදුහාමුදුරුවන්ට එහෙම මතක් වෙදි මතක් වෙනවා පින්නතුනේ මේක රජතුමාගේ රාජමාලිගාවට රාජ අනකට කරන දෙයක්. බැරි වෙලාවක් රජතුමා රාජ උදහසට ලක් වුණොත් අවහගියොත් එහෙම මම මේ ගමෙන් නිර්පා දාන්නත් පුළුවන්. මගේ දරුවන් පවා එලවල දාන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මාව මරණයට පත් කරන්න පුළුවන්. දැන් මෙහෙම හිතනකොට බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නේ අවතව ටිකක් ලං වෙනවා ළඟට. මේ දකින්නකොට අර බුද්ධ ආශිර්ය දකින්නත් කියනොත්නේ අවතව ශ්‍රද්ධාව ඇති වෙනවා. මෙයා එක අදිස්ථානයක් ඇති කරගන්නවා. මගේ ජීවිතයේ ගියක් කමක් නෑ. මගේ ගෙවල් දොරවල් මට නැති වුණත් කමක් නෑ. දරුවන්ට කෑම නැති වුණත් කමක් නෑ. මං මේ මල් ටික බුදුහාමුදුරුවන්ට පූජා කරනවා කියලා එක හිතක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා අවසර ගත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට මේ පූජාව කරන්න මට අවසර ලබා දෙනසේක්වා දෑ සමන් මල් මිටි දෙකක් අතට අරගෙන අහසට උඩ දැම්මා. උඩ දානකොට මහා පුදුම ආශ්චර්යයක්. භාග්‍යවතුන් වහන්සේගේ සිරසට උඩින් පින්නතුනේ හරියට මල් වැල් ලැබුණා වගේ දිවට වැටෙන්නේ නැතුව උඩින් දාපු වියනක් වගේ බුදුරජාණන් වහන්සේගේ සිරසට උඩින් මල් වියනක් වගේ හිටා. මේක දැකපු සුමන මාලා කාර්යයට බොහොම ශ්‍රද්ධාවක් සතුටක් ඇති වුණා. ආයෙත් නැවත මල් නැලීක මල් අරන් උඩ දැම්මා. දානකොට බුදුරජාණන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්තය පැත්තෙන් මල් වැල් ලැබුණා වගේ පල්ලෙහාට වැටෙනවා. නැවත මල් මිටි දෙකක් අරන් දැම්මා භාග්‍යවතුන් වහන්සේගේ වංශී හස්තිය පැත්තෙන් දිගට මල් වැල් වගේ යමුණා. නැවත මල් මිටි දෙකක් අරන් දැම්මා. ඒ දෙකක් පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේගේ පිටිපස්සෙන් ලස්සනට මල් වැල් ගෙතුවා වගේ 이르දි පාතිහාරයක් ආමින් මල් ටික බිමට වැටෙන්නේ නැතුව තියෙනවා. බුදුරජාණන් වහන්සේ පින්නතුනි හරියට මල් වලින් අමනපු මල් වියනක් මැද්දේ වැඩ ඉන්නවා වගේ. ඒ මල් වියනක මැදින් ඝන බුද රශ්මි ධාරාවන් විහිදෙනකොට මහා පුදුම සතුටක්. ඒක දැකපු සුමන මාලාකාරයා බොහොම සද්දෙන් සාමනහද පවත්වනකොට වටේ හිටපු මිනිස්සු එකතු වෙලා මේ බුදාශ්චර්ය දකින්නකොට සාදු කියන්න පටන් ගත්තා. බොහෝ දෙනෙක් මේ පිනම මෝදාන් වෙනවා. දැන් හැමදෙනාම මෙහෙම සාදුකාර දෙනකොට මිනිස්සු එකට එකතු වෙලා වීදිවලට පිරෙනවා. මේ සාදු හඬ ඇහෙනවා බිම්බිසාර මහරජතුමාට. මහරජතුමා මිනිස්සු ඉදිරියෙන් ඔහුම ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ වහන්සේ මාලිගාවට දානෙ ගන්න වඩින සීක්වා කියලා. රාජ මාලිගාවට වැඩම කරලා පින්නතුනි බුදුරජාණන් වහන්සේ රජ මෙදුල තුල නතර වුණා. ඒ වෙලාවේ රජතුමා ආරාධනා කරන ස්වාමීනි මේ රාජ මන්දිරේ ඇතුල් ගෙතම වැඩම කරන සීක්වා. බුදුහාමුදුරුව ඒක ප්‍රතික්ෂේප කළා. එයි බුදුරු කියන්නේ පින්නතුනේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තරම් අපි කෙරෙහි අනුකම්පාවක් දක්වන කෙනෙක් මේ ලෝකේ නැහැ. අපි අහලා තියෙනවානේ කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එකට එකතු කළත් ආන් ඒ වගේ බුදුහාමුදුරුවන්ගේ කරුණාව කියලා කියන්න බැරි තරම් මහා පුදුම කරුණාවක් පිනතුනි බුදුරජාණන් වහන්සේ ගාව තියෙනවා. එතකොට ඒ බුදුහාමුදුරුව ඇතුළගෙත වඩින්න බෑ කියලා කිව්වේ ප්‍රතික්ෂේප කළේ කුමක් නිසාද? සුමන මාලා කාලයේ පින තව තව වැඩි වෙන්න බොහෝ මිනිස්සු දැක බලලා සතුට ඇති කරගන්න තරමට පින්තුනේ පින වැඩි. මිනිස්සු මේ පින්කම දිහා දැකලා අනේ සාදු සාදු කිව්වනම් ඒ ඇත්තන්ටත් පින් ඇති වෙනවා කියන්නේ. බලන්නකෝ අනුන් කරන පින්කම දිහා දැකලා අපිට සතුට වෙන්න පුළුවන් නම් අපිට ගොඩාක් වෙලාවට බැරි ඒකනේ පින්වත්. කවුරු හරි පින්කමක් කරනවා නම් ඒක දිහා දැකලා අපිට සතුට වෙන්න බෑ. හැබැයි එහෙම සතුටු වෙන්න පුළුවන් වෙනවා නම් ඒකත් මහා පිනක් වෙනතුනේ. අපි දන්නවනේ අනාථ පින්නික සිටුතුමා. අනාථ පින්නික සිටුතුමා බොහෝ කොට පින් කරගෙන ජේතවනාරාමාදී පූජාවන් සිදු කරගෙන මාර්ගඵලයක් ලබාගෙන මේ ගෞතම බුදු ශාසනය හිටපු අග්‍ර දායකයා. අනාථ පින්නික සිටුතුමා මරණයටපත් වෙන කරුණේ කරලා ගිහිල්ලා ඉපදුනේ දිව්‍ය ලෝකෙ. මේ දිව්‍ය ලෝකයේ අසල තවත් බොහෝම ලස්සන දිව්‍ය මාලිගාවක් තියෙනවා. දවසක් මේ දිව්‍යවරු දෙන්න කතා කරනවා. ඔබ මොන වගේ කුසලයක් කරලා ආපු කෙනෙක්ද කියලා දැන් අනාථ පින්විත සිටුතුමාගෙන් අහනවා. ඒ වෙලාවෙත් කියනවා මම තමයි ජේතවනාරාමයේ පූජා කරපු අනාථ පින්විත සිටුතුමා. එහෙමයි දේව පුත්‍රයාණනි කියලා කියනවා. ඔබ මොන වගේ කුසලයක් කළාද? අනේ මම නම් මනුස්ස ලෝකේ බොහෝම දුක්පත් අසරණ හිඟන්නේ. මට ලොකු දේවල් කරන්න තරම් ශක්තියක් තිබෙන්නේ. මම ඔබතුමා පූජා කර ජේතවනාරාමය පූජා කරනකොට එදා දවසේ මං ගේට්ටුවෙන් ඇතුළට එන්න ආවා. හැබැයි මට කිසි කෙනෙක් එන්න දුන්නේ නැහැ. ඒ නිසා මං වටින් ගිහිල්ලා බලන තාප්පෙට උඩින් වැළුවා ආරාමේ. බොහොම ලස්සනයි. අනේ සාදු සාදු බුදුරජාණන් වහන්සේට පූජා වේවා කිව්වා. එච්චරයි මං කරගත්ත තියෙන්නේ. බලන්නකෝ අනුන් කරන දෙයක් දිහා දැකලා සතුටු කරන් ගන්න පුළුවන් නම් ඒ සතුටෙනුත් වෙන තුනේ දිව්‍ය ලෝකේ ගිය මිනිස්සු ඉන්නවා. අපිට පින්කමක් කරනකොට පින් දිහා දකිනකොට අනේ හොඳයි සාදු කියලා හිතෙන්නේ නැහැ සමහරුන්ට පින්තුන් හිතේ. ඒකටත් අපිට තරහව මතුවෙන්නේ, ඉරිසියාව මතුවෙන්නේ. නමුත් ඉරිසියාව තරහව කියන්නේ අපේ විනාශය ලං කරගන්න දේවල්. අපිට අයහපත ලං කරගන්න දේවල්. අපි හැම වෙලාවෙම උත්සාහවත් වෙන්න ඕනේ අපේ හිතට කුසලයක් ලං කරගන්න මිසක් ඉන්නුතුනේ අකුසලයක් අපේ ජීවිතේට එකතු කරගන්න නෙවෙයි. ඒකට තමයි කියන්නේ සක්කෝ කියලා. ඇයි? දක්ෂ වෙන්න කියන්නේ. මොනවටද දක්ෂ වෙන්න ඕනේ? අකුසල් දුරු කරන්නත් කුසල් එකතු කරගන්නත් අපි උත්සාහවත් වෙන්න ඕනේ. සිත দমনය කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. එහෙනම් අපිට සමහර වෙලාවට අයහපත් හිතුවිලි ඇති වුණා. කුසල සිත් උපදවා ගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් කින්වත්නි බුදුරජාණන් වහන්සේ අර වෙලාවේ ඇතුල්ගෙට නොවැට මිදුලේ වැඩ හිටපු නිසා රාජහංගනේ වැඩ හිටපු නිසා බොහෝ දෙනෙක් සාදු කියලා පින් අනුමෝදන් වුණා. ඒ පින ඒකාන්තයෙන් සුමන මාලාකාරයටත් අයිති වෙනවා. ඉතින් මෙහෙම ඉඳලා වැඩ විඳලා පින්නුතුනි දැන් සුමන මාලාකාරය ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ බිරිඳ ඇහුවා කොයි දැන් අද සල්ලි නේද ඒ වෙලාවෙත් කිව්වා මම අද රාජමාලිගාවට මල් අරන් ගියේ නෑ එහෙනම් ඔබ මොකද කරුවේ මං මේ මල් ටික ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේට පූජා කළා. පින්තුනි සාදු කියලා සතුටු වුණාද? නෑ. සතුටු වෙන්නේ නෑ. අනේ මහා පුදුම අවඩක් මේ මිනිස්සයා කරලා තියෙන්නේ. පුදුම හොඳ නැති වැඩක් මේ කරලා තියෙන්නේ. දැන් ඉවරයි අපි. දැන් රජතුමා අපිව මරනවා. දැන් එක්ක මේ ගෙදරත් එක්ක ගිනිබත් කරනවා. අපි වේලවනවා කියලා මේ ගෑනු මිනිස්සයා මොකද කියන්නේ? දරුවෝ ටිකක් කිහිල්ල ගහගෙන දිව්ව රාජමාලිගාවට. දැන් මිනිස්සයා දාන රජතුමා ළඟට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි මම නම් වැරද්දක් කිව්වේ නෑ. දැන් බලන්න මොඩකම නේද? දැන් ඇවිල්ලා ඉවර වෙලා වැඳලා කියනවා අනේ රජතුමනි මම නම් වැරද්දක් කවුද කියලා ඇහුවා. ස්වාමීනි මම තමයි සුමන මාලා කාර්යයේ බිරිඳ. මොකද්ද කරපු වැරද්ද? අනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේට මල් පූජා කළ වහන්සේට ගෙන ආපුවා. මම නම් නෙමෙයි එහෙම කරන්න කිව්වේ අනේ අපි නිවැරදි කියලා දැන් මේගොල්ලෝ බේරෙන්න කතා කරනවා. ඒ වෙලාවෙත් ආ මම දන්නව මල් ගෙන ආපු නැති එක්කත් කරන දඬුවම කියලා මේගොල්ලෝ මෙයාලා යවුවා. සුමන මාලාකාරය බොහෝම සතුටින් ඉන්න වෙලාව තුනේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දානේ වළඳන ඉවරගෙන ජේතවන මේ වේළුවනාරාමයට වැඩම කළා. වේළුවනාරාමයට වැඩම කරන ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද නම් මහා පුදුම ආශ්චර්යමත් දවසක්. මේ සුමන මාලාකාරය මහා පුදුම කීවන්ත කෙනෙක්. අද මහා පිනක් කරගත්ත නේද ස්වාමීනි. මල් පූජා කරලා කිව්වා. බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද ඒ පින්කම සුළුපටු පින්කමක් නෙවෙයි. ආනන්ද මේ සුමන මාලා කාර්යය කරගත්ත පිණින් රජතුමා සතුටකටපත් වෙලා මෙයාට පින තුනේ 78 දෙනයි 88 දෙනයි ඉඳන් ඒ විදිහට කාන්තාව ඒ විදිහට වැඩකාරයෝ ඒ විදිහට දීලා මෙයා සිටු කෙනෙක් බවට පත් කරනවා. දැන් සුමන මාලාකාරය නෙමෙයි දැන් සුමන සිටුතුමා. ඒ පිනේ විපාකය බුදුහාමුදුරුවෝ කියන ආනන්ද ඒ විතරක් නෙවෙයි. ආනන්ද මේ කරගත්ත පිනේ ආනිසංස දෙලෙන් ආනන්ද තවත් බොහෝ කාලෙකින් සසර දුක් කෙලවර කරලා සුමන නමින් පසේ බුද්ධත්වයේ ලබන්න තරම් මේ පින හේතු වෙනවා කියලා සඳහන් කළා. ඒ තරම් පින තුනේ ආනිසංසය. දැන් අපිට හිතෙන්න පුළුවන් මේ තරම් පොඩි දෙයක් කරලා පසේ බුද්ධත්වයේ ලබන්න පුළුවන් කියලා. ඒකත් පින තුනේ මහා පින්කමක් උපකාරක ධර්මයක්. නේද? දැන් දවසක් බුදුරජාණන් වහන්සේ පින්වතුනි එක ගමකට පින්න පාතේ වඩින්න. ආනන්ද හාමුදුරුවෝත් එක්ක මේ පින ගැන කියනකොට එහෙම දේවල් වෙන්න පුළුවන්ද කියන කාරණාවත් එක්ක. ඉතින් ඒ ගමට පින්න පාතේ වඩින්නේ බමුණු ගමකට. බමුණු බුදුරජාණන් වහන්සේට කැමති නැහැ ඒ නිසා බමුණු මොකද කළේ? ඔක්කොම ගෙවල් ටික වහන්න කිව්වා. ගෙවල් වහලා ලින් වලටත් පිදුරු දැම්මා. වතුර ටිකක්වත් දෙන්න එපා. ගෙවල් වලට පණිවිඩයක් යවුවා බුදුහාමුදුරුවන්ට ඇතුළු ශ්‍රමණයන්ට එක ගෙදරකින් නම් හැන්දක් හරි බෙදුවොත් සංඛාවණු 500ක් බඩ දහනවා කියලා. දැන් හැම ගෙදරම වහලා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ මේ ගමට පින්න පාති වැඩි. කවුරුවත් නැහැ ගෙවල් දොරවල් ඔක්කොම වහලා. එක ගෙදර පින්නතුනි වයසක අම්මා කෙනෙක්. කෑම ටික කාලා වළඳ පුරනවා. පූරලා ගත්ත දම්කුඩ ටික විසික් කරන්න එළියට එනවා. එළියට එනකොට දකින්නවා බුදුහාමුදුරුවෝ. අර ඒ සූරපු දම්කුඩ ටික මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. වටේ බමුණු හැංගිලා බලාගෙන හිටියේ කොහෙන්ද දානෙ දෙන්නේ කියලා. අර සූරපු දම්කුඩ ටික බුදුහාමුදුරුවන්ගේ පාත්‍රයට දානවා. දානකොට බුදුහාමුදුරුවෝ සිනහවක් පහල කළා. ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිනහ පහල කරන්න කුමක්ද කාරණාව? ආනන්ද මේ දුන්න දාණය පසේ බුද්ධත්වයේ ලබන්න තරම් හේතු වෙනවා කියලා. අර අහගෙන හිටපු බමුණෝ හූ කියන්න පටන් ගත්තා. ඇයි? දැන් මේ ශ්‍රමණයන්ට දාන ලැබෙන්නේ නැතිකොට දංකුඩ හම් වෙන කෙනාටත් බුදු බව ලැබෙනවා කියලා කියනවා ඉතින් හූ කිව්වා. බුදුහාමුදුරුවෝ අර බමුණගෙන් අහනවා බමුණ මේ දාණය එහෙම වෙන්න බැයිද? මම ඔබෙන් එක දෙයක් අහන්නම්. මමුණ මේ ගමේ තියනවාද විශාල ගහක් කියලා කිව්වා. ඒ වෙලාවෙ උත්තර දෙනවා. එහෙමයි ගෞතමයන් වහන්සේ මේ ගමේ තියෙන මහ විශාල නුග ගහ. මේ නුගේ යට හෙවණට කරත්ත 500ක් නතර කරන්න පුළුවන්. බලන්න සුවිශාල ගහක් තියෙනවා. කරත්ත 500ක් හෙවණට නතර කරන්න පුළුවන් ගහක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ අහනවා බමුණ ඔය තරම් සුවිශාල වෘක්ෂයේ ඇටේ කොච්චරක් විතර ඇද්ද කියලා වුණායි. ඒ වෙලාවේ අහනවා ශ්‍රමණයන් වහන්සේ ඒකවත් දන්නේ නැහැ. අබෑටීටත් වඩා බොහොම පුංචි කිව්වා. එහෙනම් අබෑටීටත් වඩා බොහොම පුංචි මේ ඇටයකට සුවිශාල වෘක්ෂයක් අදලා කරත්ත 500ක් නතර කරගන්න හේවන දෙන්න පුළුවන් මහා වෘක්ෂයක් හැදෙන්න පුළුවන් වුණා නම් මේ කිංකම පින්නතුනේ අර තරම් ආනිසංස ලබන්න හේතු වෙන්නේ නැද්ද කියලා හිතුවට උත්තර නැති වෙනවා. ඒ වගේ සමහර පින්කම් තියෙන ඒවා සුළුපටු කරලා තකන්න හොඳ නෑ පින්නතුනේ. අපි පින්කමක් කරනකොට දැන් බලන්න මේ සුවන මාලාකාමය කරපු පින සුළුපටු එකක් නෙවෙයි. ජීවිත පරිත්‍යාගයෙන් කරපු පින්කමක්. සමහර වෙලාවට රජතුමා ධර්ම අවබෝධයට පත් වෙලා හිතපු නිසා හොඳයි. නැත්තම් ඔහුගේ ජීවිතේ පවා නැති කරලා දාන්න පුළුවන්. ගෙදරින් පවා එළවලා දාන්න පුළුවන් දරුවන්ගේ ජීවිත පවා නැති කරන්න පුළුවන්. ඒක බැලූ බැල්ම කෙනෙකුට හිතෙන්න පුළුවන් පොඩි පින්කමක් මල් ටිකක් පූජා කරනවා කියන්නේ මොකක්ද කියන්නේ. හැබැයි ඒක පින්තුනේ තමන්ගේ අභ්‍යන්තරිකව හදවතින්ම නැගිලා පැන නැගිලා ජීවිත පරිත්‍යාගයෙන් කරපු පින්කමක් කියන්නේ. ඒ නිසා තමයි ඒ පින්කම ඒ තරම් ආනිසංස බවට පත් වෙන්නේ. තමන්ගේ ජීවිතේ නැති වුණත් කමක් නැහැ. දරුවන්ගේ ජීවිතේ නැති වුණත් කමක් නෑ. ජීවිතවලමට නැති වුණත් කමක් නෑ. මම බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මේ පින්කම කරනවා. ඒ නිසා මේ පින්තුනේ ඉච්ඡිත පින්කමක් ලැබෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ අපි පින්කමක් කරන්න ඕනේ ඒ කුසල කර්මය නැවත නැවත හිතන හිතන පාරයක් පාසා හිතට සතුට උපදින සතුට කුසල දහම් වැඩෙන පින්කම් අපේ ජීවිතේ කරන්න ඕනේ. දැන් මේ පින්වතුන් තුනක් මේ පින්කම ගැන නැවත නැවත හිත හිතා සතුටු වෙන්න පුළුවන්. ඒ හිත හිතා සතුටු වෙන තරමට අපේ ජීවිතයේ පින්තුනේ පින වැඩි වෙනවා. අපිට සමහර වෙලාවට පින් කරලා කුසල ධර්මයන් යෙදින ඔය අවසාන හිත පිරිසිදු කරගන්නවා කියන කාරණාව හරි අඩුයි වෙනවා නේද? දන් දෙන්න ඉස්සරලම් බොහොම හොඳට සංවිධානය කරනවා. පින්කම් කරන්න ඉස්සරලා. දන් දෙන වෙලාවේ සමහර වෙලාවට ටිකක් හිත සෞත්‍ව වෙන්න පුළුවන්. නේද? හාමුදුරුවෝ වැඩ කරන්න ඕන කිව්ව ගානට වැඩලා හිටියේ නැත්තම් නේද? පොඩි හාමුදුරුවෝ ටිකක් වැඩලා හිටියොත් එහෙම ඔන්න අපේ ටික ටික හිත සෞත්‍ය වේගෙන යනවා. ඒ හැබැයි නොදන්නාකමද තිබා. අවසාන හිත සමහර වෙලාවට අපි හිතපු විදිහට උනේ නෑ. මේ විදිහට කිය කියා අපේ හිත අවසානයේ දුක් වෙන්න පටන් ගන්නවා. ඉතින් අතුනේ ඒක හොඳ දෙයක් නෙවෙයි. අපි කරපු පින්කම හදවතින්ම කරන්න ඕනේ. එතකොටයි අපිට ඒකේ ආනිසංස ලැබෙන්නේ. අපිට දානයක් දීලා අවසානයේ හිත පහදවා ගන්න බැරි නම් එකකින් ඇති වැඩක් වෙන්නේ නැති වෙලා යනවා. නේද? ඒක උදාහරණයක් මම පින්තුන්ට සඳහන් කරන්නම්. පින්වත්නි අපුත්තක කියලා හිටිය සිටු කෙනෙක්. මේ අපුත්තක කියලා කියන්නේ පුත්තු නැති නිසා. මේ අපුත්තක සිටුතුමාට තිබුණා මහා ධනයක්. හැබැයි කොයිතරම් ධනෙ තිබුණත් මෙයා ධනෙ පරිහරණය කළේ දරුවෝ හිටියෙත් නැහැ. වෙන දෙන්න කියලා කෙනෙක් හිටියෙත් නැහැ. ඒ වුණාට හරියට ඇන්නේ නැහැ. හරියට කෑවෙදී නැහැ. හරියට සපත්තු දෙකක් දැම්මේ නැහැ. හරි යාන වාහනයක ගියේ නැහැ සිටු කෙනෙක්. හැමතික පවා පින්නතුනි නිවුරු හාලේ බතුයි කාදි හොද්දයි කියන්නේ. කොහොම තමයි කාලා තියෙන්නේ. කවුරු දෙන්නත් නැහැ. කල්ලි තියෙන ඕන තරම්. අවසානයේ මේ මිනිස්සයාට මොකද උනේ? ඉඳලා මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ සියලුම දීපලවල් සහ සියලු වස්තු රාජ සංකතුනි. රජතුමා කොසල් මහ රජතුමා කිනුතුනි දවස් 7ක් කරත්ත දාන රාජමාලිගාවට බඩු වැදලා. හිතන්නකො මොන ධනයක් තියෙන්නද කියලා. දවස් 7ක්. කොසල් මහ රජතුමා දවස් ගානක් බුදුහාමුදුරුවෝ දකින්න යන්න පලක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන දවස් 7කින් පස්සේ තමයි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කුසල් මහරජතුමාවට පස්සේ විමසනවා රජතුමනි අපිව මුණ ගැහෙන්න ආවේ බොහොම කාලෙකින් කියලා කියනවා. එහෙමයි ස්වාමීනි බොහොම දවසකින්. කුමක්ද හේතුව ස්වාමීනි අපුත්තක සිටුතුමා මරණයටපත් වුණා. දවස් 7ක් පුරාවට මේ රාජ්‍ය තිබ්බ අයිති දේවල් රාජසන්තක භාවයටපත් වුණා. සියල්ල අයිති වුණා. ඒ නිසා දවස් 7කට කරත්ත දාගෙන මරුදු කෑද්දා. ඒ වෙලාවේ තින්න තුනේ මතක් කරනවා සඳහන් කර සිටිනවා. මේ දවස් 7ක් ඇදපු දේවල් මේ රජතුමා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ අපුත්තක සිටුතුමාට එහෙම වුනේ? ඒ වෙලාවේ මතක් කරනවා. මහරජතුමනි මෙයා පෙර ජීවිතයක සිටු කෙනෙක් කියලා හිටියා. හැබැයි දෙන්න හරි ලෝභ චරිතයක්. හැබැයි එදා තමන්ගේ ගෙදර ඉඳලා එළියට එනකොට සත්‍තිස්වර කියන පසී බුදුරජාණන් වහන්සේ නම පින්න පාති වැඩලා. එදා මේ සිටුතුමාට මොකද්ද එකක් හිතිලා තිනවා. මේ දිරිඳට කතා කරලා තියෙන ඔන්න ඔය මොනවා හරි දෙයක් කියනවා නම් මෙන්න මේ ශ්‍රමණයාට දෙනවා කියලා ගියා. කොහොම හරි ළඟට හරියකට හරි වගේ ගිහිල්ලා එන්න ගිහින් තියෙනවා. ගිරින බැලුව කවදාවත් මේ සිතුමා මෙහෙම කියන්නේ ඒ නිසා ගිතෙල් වලින් හොඳ ආහාරයක් හදලා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. පසේ බුදුරජාණන් වහන්සේ මේ දාණය අරගෙන ආපහු වඩින ගමන් අන්න සිටුවරය මුණ ගැහෙනවා. සිටුවරයට මගදී හිතෙනවා මහා පවිතු අදහසක්. මෙයාට හිතෙනවා මොනවද දන්නේ අපේ ගෙදරින් දීලා තියෙන්නේ කියලා බලන්න කියලා. අර පාස්ත්‍රී තිබුණ බලනවා ගෙදරින් මොනවද දීලා තියෙන්නේ කියලා. එනකොට අර වියපු එකේ ගිතෙල් වල සුවඳ දැනෙනවා සිටුතුමා. මෙයාට මොකද හිතෙන්නේ? අපරාධ මන් දෙන්න කිව්වේ කියලා හිතෙනවා. මේ ශ්‍රමණයා නම් මේක කාලා කොහේ හරි ගහක් යට වෙලා නිදාගන්න. හැබැයි මේ કોઈ වැඩ කරන මිනිස්සුෙකුට කන්න දුන්නා නම් ගෙදර වත්තු පිටි හරි සුද්ධ කරගන්න තිබ්බා. එහෙම නැත්නම් මට හරි හොඳට කන්න තිබ්බා. අපරාධ මන් දෙන්න කිව්වා. අන්න හැබැයි දෙන්න කිව්වා. දෙන්න කියලා පස්සේ මොකද වුනේ? සිත අපිරිසුදු කරගත්තා. දෙන්න කිව්ව නිසා පින්නතුනේ මේ ජීවිතෙත් ඕන තරම් ලැබුණා. මේ ජීවිතෙත් ඕන තරම් අපුත්තක සිටුවෙලා ඉපදුනත් ඕන තරම් ධන සම්පත්තිය ලැබුණා දෙන්න කිව්ව නිසා. හැබැයි දීලා අසතුටකටපත් වෙච්ච නිසා ලැබිච්ච දේවල් පරිහරණය කරගන්න පින නැතිව ලැබුණා. කොච්චර ලැබුණත් ඒ දේ පරිහරණය කරන්න. ඒ නිසා අපි පින්කමක් කරනකොට පින්කම කරන්න ඕනේ හැම වෙලාවෙම හිත සතුටකට පත් කරගන්න පුළුවන් පින්කම් කියන්නේ. දුක් වෙන පින්කම් නෙවෙයි. හිත හිතා නැවත නැවත පින් කරන්න පුළුවන් වෙන්න නිතර නිතර අපිට හිතනකොට හිතට සතුට උපදින පින්කම් ජීවිතේ කරගන්න. ඒ නිසා අපේ ජීවිතේ පෞකම්නම් ජීවිතේ සිද්ධ කරගන්න. ඒ අකුසල ධර්මයන් අපේ ජීවිතයට එකතු කරගන්නවා. උත්සාහවත් වෙන්න එපා. හරියට අපේ ජීවිතේට අකුසල කර්මයක් එකතු වුණා නම් අපිට ඒක මතක් වෙන වාරයක් පාසා අපේ හිතට තරහව, දුක, වේදනාවමයි කිනුතුන මතක් වෙනවා. හරියට කියනවා හවසට ඉර බැහැලා යනකොට කන්දකට පින්නතුනේ ඉර වැහිලා ගියපුවාම ඒක හෙවණල්ල මහ පොළොවේ බොහෝ ප්‍රදේශයක් කවර කරගෙන වැහිලා යනවා. හෙවණල්ල වැටෙනවා. ඒ වගේ අපි නිදාගෙන හිටියත්, අපි ඉඳගෙන හිටියත්, අපි හිටගෙන හිටියත් හැම වෙලාවෙම අපි කරපු අයහපත් දේ අපිට මතක් වෙන්නේ නැද්ද? කොච්චර කොහොම කෙරුවත් මතක් වෙනවා කාගේ හරි සල්ලි ටිකක් අත්ත කියන්නකො. ඒ ටික කොච්චර කොහොම වුණත් මේ මිනිස්සු දකින්නකොට මතක් වෙනවා නේද? ජනමාධ්‍ය කියනකොටත් අහවල් හොරෙක් හම්බුණා කියලා ඒත් මතක් වෙන්නේ මටත් අහු වුණා නම් ඕක නේද? මිනිස්සු හන්දි ගාන එකතු වෙලා බයිනකොට මට නේද මේ බලින් හැම වෙලාවකම පින්නතුනේ Taman ගෙදර ගිහිල්ලා නිදාගන්න හිතලා නිදහසේ හිටියත් මතක් වෙන්නේ මොනවද? කරපු පව් ගන්න. ඒ නිසා Tamanට නිතර නිතර හිතලා විඳවන්න වෙන දුක් වෙන අනන්ද වෙන දුක් කර්ම එකතු කරගන්න එපා. ජීවිතේ මරණ මොහොත දක්වාම සිහි කරන්න පුළුවන් කුසල දහමුයි අපේ ජීවිතයට එකතු කරගන්න ඕන කෙනෙකුනේ. ඒ නිසා ධර්මයේ දන්නේ වඩා වඩා කුසල් දහම් වල නිරත වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. නේද? දැනගෙන කරන පවුද වැඩි නොදැනගෙන කරන පවුද වැඩි කියලා අහුවොත් අපි මොකද කියන්නේ? අපි කියන්නේ සමහර වෙලාවට දැනගෙන කරන ඇත්ත පවු වැඩි කියලා තමයි ගොඩක් ඇත්ත කියන්නේ. හැබැයි පින්නතුනේ දැනගෙන කරන ධර්මීය දන්නේ ඇත්ත බොහෝ වෙලාවට කරන්න දෙයක් නැති නිසා කරලා ඒ වෙනුවෙන් ගොඩාක් දුක් වෙනවා. ආයේ ඒක නොවන තැනට කටයුතු කරගන්න. හැබැයි ධර්මයේ ගැන නොදන්න, අව පින පිළිබඳව නොදන්න, ඒ ගැන හිතන්නවත් කැමති නැති මිනිස්සු මොකද කරන්නේ? පව් කර කර ඒ ගැන වර්ණනා කරනවා. තව තව කියවනවා. තව තව තැන්වල වර්ණනා කරනවා. තව තව Taman ගැන උදන් අඳනවා. මං අහවල් දී කළා මං මැරුවේ මේ විදිහටයි මේ මිනිස්සයා. මං ඒ සතා මැරුවේ මේ විදිහටයි කිය හැබැයි ධර්මයේ දන්න කෙනෙක් එහෙම කියන්නේ නෑ ධර්මයේ දන්න කෙනෙක් අනේ මං අතින් වැරදීමකින් මෙහෙම මම අතින් ආයෙනම් වැරදීමකින්වත් එහෙම වෙන්න දෙන්නේ නෑ. ඒ වැරද්ද හදාගන්න. අර මිනිස්සයා මොකද කරන්නේ? නොදන්න කෙනා තව තවත් පව් කරගන්න. ඒක ලස්සන උපමාවක් කියනවා. ගිනිහන් වෙච්ච රත් වෙච්ච යකඩයක් තියෙනවා කියලා කියනවා. හිතන්නකෝ මතු පාට වෙච්ච ගිනිහන් වෙලා තියෙන යකඩයක් තියෙනවා. දැන් අපි කියනවා ඕකද අල්ලුවොත් පිච්චෙනවා කියලා දන්න කෙනෙකුටයි අල්ලපුවාම පිච්චෙනවා කියලා දන්නේ නැති කෙනෙකුටයි අල්ලන්නේ තියෙනවා. කාගේ අත වැඩියෙන් පිච්චෙයිද? දන්න කෙනා අල්ලන්නේ බොහොම හිමීට දෙන්නේ. එයා කක්දාල අත ගන්න. හැබැයි නොදන්න කෙනෙක් මේක අල්ලන්නේ කොහොමද මොකද කරන්නේ? නිරිකල අල්ල ගන්නවා. මේ කෙනාගේ අත වැඩිපුර පිච්චෙනවා. ඒ වගේ තමයි ධර්මයේ දන්න කෙනා හැම වෙලාවෙම අකුසල් වලින් බැහැරව කුසල් වඩන්නයි උත්සාහවත් වෙන්නේ. ඒ වගේ නොදන්න කෙනා ජීවිතේට අකුසල් වැඩිපුර ඉදිරි කරගන්න. ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහවත් වෙන්න ඕනේ අකුසල් දුරු කරලා කුසල් දහම් අපේ ජීවිතේ වඩ වඩා එකතු කරගෙන අපේ හිත දමනය කරගෙන මේ ගෞතම බුදුසසුනේම නිවන් දකින්නටයි අපි හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ වෙනුවෙන් ඔබ හැමදෙනාට මේ ධර්ම දානමය කුණි සත්‍ය මේ ගෞතම බුදුසසුනේම නිවන් දකින්න මේ හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දවස තුල මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ ධර්මයේ යෙදුනේ වසන්ති ධර්මදාස අංක 47 අනුරාධපුර පෙබරවාරි 15 වන දිනට 74 වෙනි ජන්මදිනයේ නිමිත්තෙන් එතුමියට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් කාශ්‍යප පුතා, නිල්මිනී, එවැගේම විශාඛා, ශාමලි යන දුවරුන්, එවැගේම නිශාන්ත, අනෝර, ජයතුංග යන බෑනෑවරුන්ද චතුරු මිනිබිරියද මේ සියලු දෙනාගේ දායකත්වයෙන් තමයි අද දින මේ උතුම් සද්ධර්ම දේශනාව ලෝ පුරාවටම දිනාගේ දිසුවනට ශ්‍රවණය කරන්ට දායකත්වයක් දරා දුන්නේ. මේ පින්තුන්ගේ බලාපොරොත්තු මීට අවුරුදු 3කට පෙර මිය පරලොව යන්නට යෙදුණ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කළ ඉංග්‍රීසි ගුරු එගොඩ ගේ ධර්මදාස මහත්මයාට පුණ්‍යානුමෝදනා සිදු කිරීමටත් ඒ වගේම දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් සියලුම මියගිය ඥාතීන්ගේ මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කිරීමටත් ඒ නම් සඳහන් කරන්නට යෙදුන ඒ ධර්මදාස මහත්මයා ප්‍රධාන දෙමව්පියන් ඇතුළු සියලු දෙනාටම මේ පින් අයිති වේවා අනුමෝදන් වේවා සසර දුක් කෙලවර උතුම් අමා මහ නිවන් සුව ලැබේවා කියලා අපි සාදු කියලා පින් දෙමු ධර්ම ශ්‍රවණය කළ හැම දෙනා නමින් නිය පරදවගේ සෑම සියලු දෙනාටත් ඒකින් අයිති වේවා නමෝදන් වේවා ඒ සියලු දෙනාම ප්‍රාර්ථනීය කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම ලබත්වා කියලා අපි සාදු කියලා පින්දෙමු. ඒ වගේම පළමු දරුවා ලැබීමට සිටින චතුරු මිනිබිරියටත් අචින්ත සහ සචින් මුණුබුරුන්ගේ සියලුම ග්‍රහපල දුරු වේවා. මෙහි පැමිණි හිතවත් සැමතත් ඥාතීන්ටත් මේ ධර්ම දානමය උදව් උපකාර කළ සියලු දෙනාටම ධර්ම අවබෝධය ඇතිවීම පිණිසම මේකින් හේතු ආසනා වේවා කියන ආශිර්වාදය මේ වෙලාවේ අපි සිටිනවා. ඒ වගේම රට ජාතිය වෙනුවෙන් දිවිපිදු ආදරණීය රණවිරුවන්ටත් ඒ වගේම මෙහි පැමිණි හිතවත් මිතුරු මිත්‍රයන්ටත් සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේ ඇතුළු සෑම සියලු දෙනාටම මේ උතුම් පින් අයිති වේවා අනුමෝදන් වේවා බෞද්ධහා ගුවන්විදුලි හා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සෑම ශීල දෙනාටමත් මේ පින් අයිති වේවා අනුමෝදන් වේවා හැම දෙනාටම උතුම් අමා මහ නිවන් සුව පිණසම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සංපත්ති හේතුච පීතු භවතු ලෝකෝ ච ආධා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ උතුම් වූ සද්ධර්මානුශාසනාව දේශනා කරන්න හේතුණු නීගලෑව පොතාන සියබලෑව ශ්‍රී සුභෝධි ආත්මේ සේනාසනේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද රාජාංගනේ සුමනසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් මෙම ධර්ම දේශනාමය කුසලානිසංසයන් සෝසේ පාරමිතා පූර්ණය කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවායි පුණ්‍යානුමෝදනා සිදු කරමු සාදු සාදු සාදු මේ උතුම්